සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාරේ දම්රුවනට සැමදා සදහම් සරණයමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර සංස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වතුනි අද අපි සියලු දෙනා උදේ වරුවේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කළා. කුමක් උපමා කළ දේශනාවක්ද? ලුණු කැටේ උපමා කළ දේශනාවක් ලෝණ ඵල වර්ගයට අයිති. අද විශේෂයෙන්ම මේ දේශනාව අපි කළේ මේ දේශනාව ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේටයි. ඒ අංගුත්තර නිකාය ත්‍රිපිටක පොත් වහන්සේගේ තියෙනවා කරුණ එක බැගින් දේශනා රාශියක්. කරුණ කීය බැගින්ද? කරුණ එක බැගින්. ඒකට කියන්නේ ඒකක නිපාතය. ඊළඟට තියෙනවා කරුණ දෙක බැගින් දේශනා. ඒකට කියනවා දුක නිපාතය. කරුණ තුන බැගින් දේශනාව. ඒකේ තියෙනවා තික නිපාතය. මේ සූත්‍ර දේශනාවල ඉතාම අනර්ග වටිනා ධර්ම උපදේශ ඇතුළත් වෙලා තියෙනවා. ඔබ දන්නවා මේ දවස්වල ලංකාවේ බොහොම මිහිරි පණිවිඩයක් පැතිරෙනවා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය. ගොඩක් අය මගෙන් අහනවා දැන් අපේ 2600 බුද්ධ ජයන්තිය කියන්නේ මොකක්ද? දැන් අපි 2500 ගණන් යන මේ බුද්ධ වර්ෂ කියන්නේ මොකක්ද කියලා නිකම් පටලැවිලි සහිත බවක්. හතෝසින මේ සංකල්පය මේ අදහස ඇති උනේ අපට ඉස්සලාම මේට අවුරුදු 2කට කලින් බුද්ධ ගයාවේ 2550 වෙනි බුද්ධ ජයන්තිය ලැබුව වෙලාවේ දැන් ඒකේ මම ඔබට පොඩි විස්තරයක් කියන්නම් බුද්ධ වර්ෂය පාවිච්චියට ආපු හැටි ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ කවදාවත් එක දේශනාවක්වත් නැහැ මහණෙනි මම දැන් බුද්ධත්වයට පත් වෙලා මෙච්චර කල් වුණා බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 10ක් වුණා අවුරුදු 20ක් වුණා කියලා ඒවට උත්සව කළාද නෑනේ එහෙම කරන පුතවරුනි උන්වහන්සේ කවදාවත් උපන්දින උසවත නැහැ. එහෙනම් උන්වහන්සේගේ ජීවිතයට එව්වා ආයෙත් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ කවුරුත් කතා වුණේ නැහැ අපි අද දවසේ ඉඳලා බුද්ධ වර්ෂේ පටන් ගමු කියලා කවුරුත් කතා වුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ සිද්ධි මාලාවක් වුණා. ඒ සිදුවෙච්ච සිදුවීම් වලදී කියන්න සිදුුනේ මේ විදිහට. ඔබ දන්නවා ඇති. ඔන්න මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝයාට අදහසක් ඇති වුණා ධර්ම විනය දුර්වල වෙන්න කලින් ධර්ම විනය සංගායනා කරන්න ඕනේ කියලා. මේ ධර්ම විනය සංගායනා කළේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කොච්චර කාලයකට පස්සේද? තුන් මාසයකට පස්සේ. ඔන්න බුද්ධ වර්ෂ විවාහටිනේට. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3කින් පළවෙනි ධර්ම සංගායනාව කළා. ඊට පස්සේ සංඝයා අතර අරුබුද හටගත්තා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් වෙද්දී. එතකොට ඔන්න ආයි දෙවෙනි ධර්ම සංගායනාව කළා. එතකොට ආයේ විවාහයට එනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 100ක් ගත වූ තැන දෙවෙනි ධර්ම සංගායනාව කෙරෙනවා කියලා. එතකොට මේ බෞද්ධ සමාජය තුල සිද්ධ වෙන සිදුවීම් ලකුණු කරන්නේ කාලේ කොයි විදිහටද උන්වහන්සේ පිරිනම් පාලා තුන් මාසයක් ජීවිත වෙන අවුරුදු 100ක් ජීවිත වෙන අවුරුදු 236 ජීවිත වෙන මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියා. ඊට පස්සේ මේ විදියට එනකොට නොදැනීම මේ බෞද්ධ සමාජය තුළ විවාහාරයට ආවා බුද්ධ වර්ෂය. එතකොට මේ බුද්ධ වර්ෂ විවාහාරයට ආවේ බුද්ධ පරිනිර්වාණය ඉඳලාද බුද්ධත්වයට ඉඳලාද? බුද්ධ පරිනිර්වාණය ඉඳලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3යි. උන්වහන්සේ පිරිනිවන් පාලා මාස 7. ඊට පස්සේ අර පිරිනම් පාන කියන කතාව නැති වෙලා බුද්ධ වර්ෂ 100දී, බුද්ධ වර්ෂ 500දී, බුද්ධ වර්ෂ 1000දී මේ වගේ සිද්ධිවලදී කාලය හඳුන්වන්න පෙළඹෙනවා. එහෙමනම් දැන් අපි කතා කරන බුද්ධ වර්ෂය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පටන් ගන්නවා. එතකොට දැන් මේ මේ එන වෙසක් පොයේට ලබන්නේ 2500 54 වෙනි බුද්ධ වර්ෂය 2550 වෙනි බුද්ධ වර්ෂයේදී මා කල්පනා කළා උතුම් දෙයක් කළ යුතුයි කියලා. ඒ වෙනකොට මා හිටියේ ඉන්දියාවේ. මා කල්පනා කළා මේ සාකච්ඡා කළා බුද්ධ ගයාවේ අපේ සීවලී ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කළා. බුද්ධගා වැඩ ඉන්නවා හොඳ ගුණවන්ත ස්වාමීන් වහන්සේලා ලංකාවේ. ඊට පස්සේ අපි අදහස් කළා ත්‍රිපිටක සජ්ජායනාවක් කරන්න. ඒ කියන්නේ බුද්ධ දේශනා සජ්ජායනා කරන්න. සජ්ජායනා කර පිරිස් සජ්ජායනා කියන්නේ සමූහය එකතු වෙලා කීම. ඉතින් මේක අපිට කවුරුත් උගන්වලා නැහැ. අපි තනියම මේවා ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි තනියම මේ බුද්ධ දේශනා දීඝ නිකාය මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා තෝරගෙන දවස් 10ක මේ වැඩසටහනක් හැටියට හරි ගස්සලා 2500 බුද්ධ ජය 2550 වෙනි බුද්ධ ජයන්ති නිමිත්තෙන් ඉන්දියාවේ අපි උන්න ආරම්භ කළා ත්‍රිපිටක සජ්ජායතන. ඉතින් මේකට පෞද්ගලික මැදිහත් වෙලා තායිලන්තේ, බුරුමේ, ඊළඟට කාම්බෝජේ, නේපාලේ, ඉන්දියාව ආදී බෞද්ධ රටවල ලොකෝගම ස්වාමීනාසල එකතු කරගෙන ජයශ්‍රීමා බෝධින් වහන්සේ සෙවණේ අපි දවස් 10ක ත්‍රිපිටක සජ්ජායනාවක් කළා 2550 වෙනි බුද්ධ ජයන්ති නිමිති කරගෙන. ඊට පස්සේ පිරිසින්ම ඉල්ලීමක් ආව අපි මේක මෙතනින් නවත්තන්න එපා මේක වාර්ෂික සජ්ජායනාවක් හැටියට කරන්න කියලා. ඉතින් වාර්ෂික සජ්ජායනාවකට දැනටත් ඒක කරනවා මම අවුරුදු 3ක් කළා. ඊට පස්සේ ඔය අතරේ අපි සවස් සාකච්ඡා කළා දැන් මෙහෙම කරගෙන යද්දී 2559 වෙද්දී දැන් දැන් මේ ගත කරන සා විවාහර වර්ෂය 2010 නේ බුද්ධ වර්ෂ 2554. ඒතර ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2011 වෙනකොට බුද්ධ වර්ෂ 2555. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා වසර 2555යි. එතකොට අපිට මතක් වුණා මේ වසර 2555 වෙද්දී බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවුරුදු 45ත් එකතු වුණාම 2600යි නේ කියලා මේ බෝධි මුල අපි කතා වුණා. එතන ලංකාවේ ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේ මේක අහගෙන ඇවිදින් මේ ලංකාවේ මේ අදහස පතුරවා හැරියා. ඉතින් අපි ඒ ගැන බොහොම සන්තෝෂ වෙනවා. ඒක ඉස්සෙල්ලාම ඇතුනේ අපේ හිතේ නිසා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ එතකොට සම්බුද්ධත්වයෙන් සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600 ලබන්නේ ලබන අවුරුද්දේ වෙසක් පුන් පොය දවසට. ඉතින් මේ සම්බුද්ධත්වයට පත්වීම මේ ලෝකයට ලැබිච්ච විශාල යහපතක්. ලෝකෙට ලැබිච්ච විශාල යහපතක්. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් ඒක අසිරිමත් නැද්ද? සාමාන්‍ය ජීවිතයක් නෙමෙයි. ඒ කියන්නේ උන්වහන්සේ මිනිස් ලෝට වඩින්න ඉස්සර වෙලා කොහෙද හිටියේ? තුසිත දිව්‍ය ලෝකේ. ඒ තුසිත දිව්‍ය ලෝකෙ සිටි උන්වහන්සේගේ නම මොකද්ද? සම්තුසිත. සුදුසු කාලේ ලැබුණාම දෙවියන් බබම ඇවිදින් ආරාධනා කළා කාලෝ යන්තේ මහාවීර uppajja matu kuchchiyan සදේවකං තාරයන්තෝ බුද්ධස්ස අමතම් පදං මහා වීරයන් වහන්සේ මිනිස් ලොව උපදින්න මව කුසක කල් පැමුණා ඔබ වහන්සේ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයාව සංසාරයෙන් එතර කරවන්න කියලා කවුද ආරාධනා කළේ දෙවිවරු ඊට පස්සේ මේ සන්තුෂ්ඨ දෙවියෝ බැලුවා හැබෑවටම ඒට සුදුසු කාලයද කියලා බැලුවා කාලය දීපය දේශය කුලය මව් කාලේ බැලුවා ඒ කාලේ බොහෝ විමුක්තිය උදෙසා ජීවිතේ කප කරපු අය වැඩිපුර උපදින කාලය ඒ කාලය මේ කාලේ නෙවෙයි. ඒතර මීට අවුරුදු 2500කට කලින් තමයි ඒ කාලේ තිබෙන්නේ. 2600 කලින්. එතකොට කාලේ හරි. ද්වීපේ බැලුවා. බුදවරු පහළ වෙන්නේ මොන ද්වීපේද? ලංකා ද්වීපේද? නෑ. කොහෙද පහළ වෙන්නේ? ජම්බු ද්වීපේ. ලංකා ද්වීපේ බුදවරු පහළ වෙන්නේ නෑ. මේ ළඟදී කතන්දරයක් ගියේ බොරු. එතකොට බුදුවරු පහළ වෙන ද්වීපේ කොමක්ද? ජම්බු ද්වීපය. හරි. ඊළඟට බලුවා මේ දම්පුත්‍රිපි පහළ වෙන දේශය. දේශය තමයි මධ්‍ය දේශය. මධ්‍ය දේශය කියන්නේ ජම්බුද්වීපයේ උතුරු පැත්තට කිට්ටුවේ නැගෙනහිර ප්‍රදේශය. ඒ කියන්නේ ඊශාන දිග. ඊශාන දිග ප්‍රදේශයට බරව හිම හිමාල කන්දට පහළින් නැගෙනහිරට උඩින් දැන් ওই තියෙන ප්‍රදේශය තමයි. එතකොට ඒකේ උන්වහන්සේ බැලුවා එතන කාලයේ දීපේ දේශි කුලය. කුලය කියන්නේ මොකද්ද? කුලය කියන්නේ ගොවිගම කුලයේද? එහෙම බැලුවාද? කුලය කියන්නේ පවුල කියන එක. මොකද්ද? ඒ බුදු කෙනෙක් පාසලස පවුල. රජ පවුල තේරුණා කවුද? සුදවුන් රජතුමායි මහාමාය බිසව හිටපු රජ පවුල. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා කවුද සුදුසු අම්මා. එතකොට බුදු කෙනෙක් මව් කුසේ දරා ගන්න සුදුසු අම්මා ඉන්නවා මනුස්ස ලෝකේ. දා වර්තමාන කෝටි සංඛ්‍යාත අම්මලා අතර බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු පිංගිති අම්මා දැන් ඉන්නවද? නෑ. ඒ අම්මා ආයි උපදින්නේ මිනිසුන්ගේ ආයස අවුරුදු 80000 ගේ තැනට. එතකොට සුදුසු අම්මා හිටියා. ඉතින් ඒ අම්මට එදා හීනෙන් පෙනුණා දරුවා පිළිසිඳ ගත්ත වෙලාව. සුදු අත් පෙට්ටියේ ඔව් නෙළුම් මලක් දැන් ඒවට විහිළු කරලා හින්දුත් කියන ඔය පිස්සු අය. ඒ කියන්නේ මේ ඒවා නිකන් අපහාසයට ලක් කරනවා. මේවා ඇත්ත දේවල්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ මේ පුංචි සිඟිති බබා මේ මේ බුදුරජාණන් වහන්සේ වෙන්න පෙරුම් පෙරු මේ දරුවා මව කුසේ ඉපදුනාට පස්සේ අම්මට ඊර්තියක් ලැබුණා. ඊර්ති බලය. ඒ තමයි අම්මට පුළුවන් මේ මව කුසේ වැඩෙන දරුවත් එක්ක කතා කරන්න. මේ දරුවා මේ අම්මට පේනවා. මේ මව් කුසේ මාස 10ක් සම්පූර්ණ වුණා. හරියටම මාස 10ක්. අඩු වුණේ වැඩි වුණේ නැහැ. එතකොට මේ බෝසත් මෑණියෝ Tamanගේ මව් ඉන්න මාලිගාවට යන්න පිටත් වෙද්දී අතරමඟදී විවේක ගන්න ගොඩ වුණා කොහාටද? ලුම්බිනි සල්ලු වෙනට ඒ ලුම්බිනි සල්වැනි සල්මල් පිපිලා තිබුණා. එතකොට මේ අම්මට ආසාවක් ඇති වුණා සල්ලත් අල්ලන්න. මේ ඒ සල් මෙහි නැහැ. අපි මේ සල්මල් කියලා පූජා කරන්නේ මේක ඇමරිකාවෙන් ආපු ගහක්. ඒ සල් මල බොහෝ පුංචි මලක්. ඒ සල් මල එන්නේ ගහේ මුල නෙමෙයි. ගහේ අත්තේ එන්නේ. මල් පොඩි පොඩි මල් පොකුරු හැදෙන්නේ. එතකොට මේ ඒ බෝසත් මෑණියෝ අත ඉස්සුවා අර සල් සල් මල් අත් අල්ලා. එතකොට සේ සල්ලත් උස වැඩි. සල්ලත් පාත් වුණා. ඒ අල්ලන් සිටිද්දී මෑණියන්ට විලිරුදා හැදුණා. ඊට පස්සේ සේවිකාව තිර වට කළා ඒ මෑණියෝ හිටගෙන සිටිද්දී බෝසත් දරුවා බිහි වුණා. බිවිච්ච ගමම්ම මහා බබුව ගේ දායතර තමයි මේ දරුවා පැමිණි. ඊරෝසි මේ දරුවා සතරවරන් දිවුරුන්ගේ අතට ආවා. ඊරෝසි මේ දරුවා හිටගත්තා. ලස්සනට ඇවිද යන්නේ නැතිනේ. පීවර හතක් ගියා. ලස්සනට හුරතලේට ඇවිදින්න ඇති. පීවර සතක් ඇවිදගෙන ගිහින් මේ දරුවා අත උඩට ඔසවා ගාතාවක් කිව්වා. මේවා ඔක්කොම ඇත්ත. ඊට පස්සේ මේ දරුවා පිරිස වඩා ගත්තා. ඊට පස්සේ ඇවිල්ලා නෑ. ඒ මොහොතේ ඊට පස්සේ මේ දරුවා හැදුනා. වයස 16 වෙද්දී ඒ රජ රාජ රජ පවුලේ සිරිත් අනුව වයස 16 විද්දී මේ මේ කුමාරයාට මොකද්ද තිබුණේ? විවාහ මංගල උත්සවේ සංවිධානය කළා. එතකොට මේ කුමාරයාගේ හිතට ආදරය දැනුන්නේ නැද්ද? වේලිච්ච හිතක්. නෑ. එතකොට මේ කුමාරයා යසෝදරාගේ ආදරය ගන්න ශිල්ප දැක්කේ නැද්ද? ශිල්ප දැක්කුවා. ඔතෑනිය කෙනෙක්ද? නෑ. දුනවල්ලන්න ඊතල අධිකාරින් පණ නැති නෑ සියලු කුමාරවරු පරදවා කවුද ජයගත්තේ? සිද්ධාර්ථ කුමාරයා. එතකොට සිද්ධාර්ථ කුමාරයා සමග අතිලත ගත්තේ කවුද? බිම්බාදී යසෝදරා මේ කල්ප ගාන පතාගෙන ආපු කෙනා පතාගෙන ආපු කෙනා ඊට පස්සේ මේ දෙදින ඉතාම සතුටින් වාසය කළා ඊට පස්සේ මේ මේගොල්ලෝ සතුටින් වාසය කළා වාසය කරද්දී දැන් යසෝදරා සමග මේ වාසය කරද්දී මේ සිද්ධාර්ථ කුමාරයා තරුණ අවදීදී ඔබ දන්නවා ඇති මේ සාක්‍ය කෝලිය අතර වරින් වර ඇති වෙනව මොකක්ද? යුද්ධයක් මොකේද? රෝහිණී කියන ගඟේ ජලයට කෝලාහල කරනවා. මේකෙදී සිද්ධාර්ථ කුමාරයා සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. මොකටද විරුද්ධ වුණේ? කෝලාහලට. එතකොට අපිට පේනවා මේ මිනිස්යාට පුදුමාකාර විදිහේ ආදරයක් මේ කුමාරයා තුළ තිබිලා තියෙනවා. යසෝදරාගෙන් අවසර නැති නිසා රාත්‍රියේ සිද්ධ වුණ අබිනිෂ්ක්‍රමණය කරන්න. අබිනිෂ්ක්‍රමණය කළේ මොකේද? මේ අපිට තියෙන පින්වත්නි අපේ ජීවිතයේ අන්ත අසරණ භාවයට පත් වෙන අවස්ථා තුනක්. එකක් තමයි රෝගී වීම. සමහර රෝග තියෙනවා මේ මරණය පේන රෝග. ඒලට සම්පූර්ණය අසරණ වෙනවා. එකක් තමයි මහලු වීම. ක්‍රමක්‍රමෙන් යා ඒකෙන් අසරණ වෙනවා. ඒක තමයි මරණය. මේ තුනට මූණ දෙන සත්‍යයට පිටක් නැහැ. මේ සඳහා පීටක් සොයන්න ඕනි කියලා අබනික්මන් කළේ. මේ මෝඩ රටේ ඒකට සින්දු හදනවා මහා රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා. වෙන ගමනක් ගියාවද? එතකොට එයගේ අපහාස කතා කියවෙන්නේ මේකේ අර්ථය නොදැන සිටීම නිසා. නරක ආදීක හිමින් යදි යසෝදරා. කවිවල තියෙන. එතකොට යසෝදරා වැළපිල්ල ඒවට කියන්නේ. වැළපුණා. එතකොට බලන්න මේ වගේ අපහාස කලේ මේ උතුම් චරිතවලට. පින්වත්නි, ඉතින් මේ බුදුරජාණන් වහන්සේ බවට පත්වෙන උත්මයක්. අබිනික්ම අබිනික්මන් කලේ වයස කීයේද? 29. ඊට පස්සේ උන්වහන්සේ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් වෙලා හුදෙකලාවේ ඇවිද ගියා. අද අද අපිට කියන්න ධර්මයක් තියෙනවා නේ. අද අපි කර්මය ගැන කතා කරනවා පටිච්චසමුප්පාදය ගැන කතා කරනවා චතුරාර්ය සත්‍ය ගැන කතා කරනවා පංච උපාදානස්කන්ධ ගැන කතා කරනවා සතර අපාය ගැන කතා කරනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන කතා කරනවා නිවන ගැන කතා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරනවා මේ කිසිම දෙයක් උන්වහන්සේ සොයන ධර්මයේ සොයන කාලේ උන්වහන්සේ දහන් ලැබුණද මේ කිසි දෙයක් නෑ මේ කිසි දෙයක් නැති කාලේ උන්වහන්සේ හොයාගෙන ගියා. යථාර්ථය සොයාගෙන යද්දී උන්වහන්සේට හම්බ වුණා විමුක්ති විමුක්ති මාර්ගය ගැන කතා කරන දෙන්නේ කවුද? ආලාර කාලාම උද්දක රාමපුත්තු හම්බුණාට පස්සේ උන්වහන්සේට තීරණා උන්වහන්සේ හොයන දේ නෙමෙයි කියලා. දැන් බලන්න හිතලා අපි වුණත් අපිට සමහර අවස්ථාවල මොන හරි ගන්න ඕන ඕන වෙලා අපි යනවා කඩවල් ගාන යමක් හොයන්න. අපි ඒකන අහලා තියෙනවා අපි අහලා තියෙනවා අපි හොයනවා. එතකොට ඒකේ ඒ කඩවල්ලයි මේ මේකද ඔයා හොයන්නේ මේකද ඔයා හොයන්නේ කියලා අපිට පෙන්නනවා. ඉතින් අපි කියනවා නෑ නෑ නෑ මේක නෙමෙයි මේක නෙමෙයි කියලා. එන මොකක් කියන්නේ මට තේරෙන්නේ නැහැ මට දැක්කොත් කියන්න පුළුවන්. මේ වගේ උන්වහන්සේගේ හිත කියනවා මම මේ හොයන දේ මේක නෙමෙයි කියලා. අන්තිමට උන්වහන්සේ තීරණය කළේ තනියම මේ මාර්ගය හොයා ගන්න ඕන කියලා. ඒ වෙනකොට ලෝකේ සම්මත කරගෙන තිබුණේ විමුක්ති මාර්ගයේ සඳහා යන්න තියෙන්නේ ශරීරයට දුක් දීමෙන් අන්තිමට උන්වහන්සේ තීරණය කළා ශරීරයට දුක් දීම. කොච්චර දුක් දුන්නද කියන්නේ? ශරීරේ ඇට සැකිල්ලක් වුණා. අන්තිමට උන්වහන්සේ තීරණය කළා මා ආහාර වර්ජනය කරනවා කියලා. දෙවිවරු ඇවිදින් කිව්වා අනේ ඒක කරන්න එපා. ඒක කළොතින් අපි ඔබ වහන්සේගේ මේ රෝම කූපාස්සෙන් දිව්‍ය ඕජස් දානවා කියලා. එතකොට බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ කියා හිටියා මහ බෝසතාණන් වහන්සේ ඒක කරන්න එපා ඔබ. එනම ආහාර ගන්නවා කියලා දවසකට මුං ඇටයක් බැලුවා. දෙවුරු ඇහුවා කිව්වා මං ගත්තා කිව්වා බොරුත් ඊට පස්සේ උන්වහන්සේ කොච්චර කුස වුණාද කියනවනම් උන්වහන්සේ නීරංජරා ගඟ අසද සිහි නැතුව වැටෙනවා සිහි නැතුව වැටෙනවා ඒ තුන්වහන්සේගේ වීරිය උන්වහන්සේ අත්හරින්නේ නැහැ ඉව වැටුණා මේ වීරිය කරන මහා පුරුෂයාව ඉවවැටු කාටද මාර්යාට ආ මියා ඊතර වෙන්නයි යන්නේ කිසි කෙනෙකුට ඊතර වෙන්න දෙන්නේ නැහැ මාර්යා පෙනී පෙනී හිටලා කිව්වා මේ ඔය වීරිය අතහරින්න ඔය වගේ වීරිය කළාට කවුරුවත් මේකෙන් නිදහස්ුනේ නැහැ. දැන් බලන්න ඔබට ජීවත් වෙන්න තියෙන්නේ එකයි. මරණය පිණිස 999ක් දැන්වත් අතාරින්න. එවලේ උන්වහන්සේ දීපු උත්තරේ හරි පුදුමයි. උන්වහන්සේ කියනවා මාරය ඕක මට ඔබ කියන්නේ මා කෙරෙහි අනුකම්පාවකින් නෙවෙයි. බලන්නට ගලා බසින නිරංජන ගඟ. බලන්න මේ පැත්තෙන් හමාගෙන සුළඟ. මේ සුළඟ මගේ ශරීරය ස්පර්ශ කරගෙන ඔය නිරංජනා ගඟට යද්දී මගේ වීරියේ බලය නිසා ඒ හුළඟට පුළුවන් මේ ගඟේ වතුර වේලවන්න. බලන්න එතකොට උන්වහන්සේ තුළ කොයිතරම් වීරියක් වැඩි තිබුණාද කියලා. ඒ වගේ වීරියක් නොතිබෙන්න මේක කරන්න බෑ. ලෝකයේ තියෙන කුසල් වැඩි වීරියකින් තොරව කරන්න බෑ. තින් උන්වහන්සේගේ අසාමාන්‍ය අද්විති බල පරාක්‍රමය වීරිය උන්වහන්සේව ජයග්‍රහණය කරගෙන අන්තිමේදී උන්වහන්සේටම තේරුණා මේ සීසන් නැතුව වැටෙනවා වැටෙනවා මේකේ වැඩිලක් නැහැ දියුණු වීමක් නැහැ මාර්ගය අන්තිමට මතක් වුණා පුංචි සංදියේ පොඩි දරුවෙක් වෙලා සිටිද්දී වප්මගුල් දවසක දඹරුක් සෙවණි නිදාගෙන සිටියා. ඇහැරුණා. වටපිට බැලුවා. කවුරුත් නැහැ. දෙපා නවාගෙන වාඩි වුණා. ආස්වාස ප්‍රස්වාසයට හිත ගියා. හිත එකඟ වුණා. ටික වෙලාවකින් පොඩි දරුවා ඉන්නේ අහසේ. මතක් වුණා මතක් වෙලා හිතුවා එහෙනම් දැන් මට කරන්න තියෙන්නේ ආනාපාන සතිය වැඩිම. ආනාපාන සතිය වඩන්න බැලුව බෑ. ඇයි බැරි? ශරීරය දුර්වලයි. ඊට පස්සේ උන්වහන්සේ තේරුම් ගත්තා මම මේ ශරීරයට දුක් දීම නම් වූ අත්ති කිලමතාන යෝගය අත්හරිනවා. උන්වහන්සේ අෂ්ටපිළිමතෝන යෝගයේ තතැන්. අතහැරලා ඔන්න ආහාර වළඳන්න පටන් ගත්තා. පින්දපාති වැඩි. උන්වහන්සේ අත්තකිලමතාන යෝගයේ අත්හරිනකට පස්වක මහණුන් උන්වහන්සේ වත් එතකොට හිතුව දැන් ඉතින් හරියන්නේ දැන් ඉතින් දැන් සැපේට අහුණා. උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ හුදකලා වුණා. ඒ හුදකලා බවන් සතුටු වුණා. වෙසක් පොය දවසක් ආවා. මීට අවුරුදු 2599කට කලින්. වෙසක් පොය දවසක උන්වහන්සේ එදානම් උන්වහන්සේ තීරණාත්මකව හිතට ගත්තා මේක දෙකින් එකක් වෙන්න ඕන කියලා. ඊට පස්සේ උන්වහන්සේ නිරංජරා ගංගා තීරේ ඈතින් ලස්සනට ගංගිය ගලා බහින සුවිසල්ව අතුපතර විහිදුණු සුන්දර වෘක්ෂයක් තියෙනවා. දැක්කා. මොකද්ද මේ වෘක්ෂය? බෝධි වෘක්ෂය. ආ මෙතන උද තමයි කියලා හිතලා උන්වහන්සේ එතෙන්ට ගිහිල්ලා අර ගඟ පේන විදියට උන්වහන්සේ වාඩි හැබැයි උන්වහන්සේ හවස් යාමේ වාඩි වුණේ කොයි විදිහටද මම මෙතනින් නැගිටින්නේ නැහැ මගේ ශරීරයේ ලේමස් වියලෙනවා නම් වියලි ගියාද සම්මස් නහර ඇට ඉතුරු වෙනවා නම් සම් ඇට නහර ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ මේ වීරියෙන් යමක් අධ්‍යක්ක යුතුය. ඒ අධ්‍යක්ින අතුරු මම නැගිටින්නේ නැහැ. මට ඕන දෙයක් වුණා. පුදුම වීරියන්නේ. අපිට හිතා ගන්නවත් බෑ. අපිට මේ මధుර වෙත් කන්නේ කිව්සන්න තමයි. ඇම්බරේ. නේ? කොච්චර අමාරුද? උන්වහන්සේ වීරියෙන් වාඩි වෙනකොට දැනුණා අන්නාසවලාට. කවුද? ඇවිදින් කිව්වා ඒ සිද්ධා. නැගිටපන්. දැන් දැනගත්තා මාර්යා මේ වාඩි වෙච්ච වාඩිවිල්ලම ජයග්‍රහණේ ආසනය කියලා. මේකෙන් නැගිටින නැගිටව ගත්තොත් හරියද? පුළුවන් තරම් මහන්සි ගත්තා එතනින් නැගිටවනවා. ඊට පස්සේ කිව්වා නෑ මං නැගිටින්නේ නෑ කිව්වා. නෑ මේ ඇසිලි මගේ කිව්වා. ඔතන අයිති මට. එතකොට මහා බෝසතාණන් වහන්සේ වවා ඔබට තියෙන සාත් මොනවද? මාර සීනාව රොද බැඳගෙන තාලෙට කිව්වා. මොකන්ද? අපි සාත් එතකොට මාර්යා අහනවා ඒ සිද්ධාර්ථ නුඹට මේ ආසනයේ රැඳී සිටින්න නුඹට තියෙන අයිතියට සාකිකෝ කවුරුත් කවුරුත් අපි හරි ලස්සන කතාවක් මම අහලා තියෙනවා මේ අපේ රටේ සියලු දෙවිවරු පලා ගියා මාර්යා ආපියස කෙලින් හිට ගන්න පුළුවන් කවුරුවත් හිටියේ නෑ. අලුත්මර දැඩි වෙන දෙවියෝ සිවුරු කුණේ හැංගිලා බලන හිටියේ කියලා. එතකොට සිද්ධාර්ථ කුමාරයා අපේ මහා බෝසතාණන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මොකද කළේ? දකුණු අත මහ පෘථුවියට ස්පර්ශ කළා. ස්පර්ශ කළා කියනවා ඒ ධර්ති මාතා කතා කරනවා. මම මෙතෙක් කල මේ විමුක්තිය හොයාගෙන මේ භවයෙන් භවය ආපු ගමන සත්‍යයක්ද? මහා පොළොව දිගුම් දුන්නා. මාර්යා හිටියේ ඇතෙක් පිට වැටුණා දෙන්නා. සේනාව පලා මාර සේනාව පලා ගියේ ඒ මොහොතේ විතර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආනාපාන සති භාවනාවට සිත යොමු කළා. ඒ ආනාපාන සති භාවනාව තුළ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය දක්වා සිත සමාධිගත වුණා. පින්වත්නි රාත්‍රියකට තියෙනවා රාත්‍රී කාලේ යාම තුනක්. පළවෙනි යාමේ තියෙනවා සවස 6 සිට 10 දක්වා. දෙවෙනි යාමේ තියෙනවා රාත්‍රී 10 සිට 2 දක්වා. තුන්වෙනි යාමේ තියෙනවා රාත්‍රී 2 සිට උදේ 6 දක්වා. එතකොට මේකට කියන තුන් යාම. එතකොට මේ සවස 6 සිට රෑ 10 දක්වා කාලේ පළවෙනි යාමේ පැය කීයද එතකොට? පැය හතරක් වගේ පුංචි කාලෙක උන්වහන්සේ ධානයට සමවැදිලා ධාන බලෙන් සිත මෙහෙව්වා අතීතයට කොච්චර කල් මම මේ භවයේ ආවාද කියලා මෙන්න එනවා විස්තර කල්ප ගණන් අනන්ත කල්ප ගණන් ඉපද ඉපද මෙරි මෙරි බොහෝ කල් ගෙවාගෙන ඉන්න තියෙනවා කොතික් දීර්ඝද යත් ආරම්භක කෙලවර පේන්නේ මේ කොයිතරම් පැහැදිලි පරිපූර්ණ නිර්වෘ නිර්මල අවබෝධයක්ද මේක ඥානය බුදුරජාණන් වහන්සේ වදාලා මේක තමයි උන්වහන්සේලාද පළවෙනි විද්‍යාව චුත්තු පුබ්බේ නිවාසානුස්සති ඥානය ඊට පස්සේ දැන් ඔන්න රෑ 10 වෙනිකට උන්වහන්සේ එක ඥානයකින් සම්පූර්ණ ආපස්සට උන්වහන්සේ ආයමත් පැමුණා සමාධියට හතර ධ්‍යාන ආපහු බැලුවා මේ මට විතරද මේ ගමන තියෙන්නේ ඇයි මේ ලෝක සත්‍යයට මේ ගමන නැද්ද උන්වහන්සේ විමුස්වා දෙවියන් බඹුන් මිනිසුන් ප්‍රේතයන් තිරිසන් සතුන් සිව් වපාවල සතු අනන්ත සත්වග ඉපිදෙන අයුරු මිය යන අයුරු විමසා බැලුවා උන්වහන්සේ දැක්කා අහෝ මේ සත්‍යයන් කාය දුස්චරිතේ වචී දුස්චරිතේ මනෝ දුස්චරිතෙන් හටගත් කර්ම විපාක නිසා දුගතියෙහි උපදිනවා මේ සත්‍යයන් කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතයෙන් හටගත් පුණ්‍ය විපාකයේ සුගතිය උපදිනවා කර්මානුරූපව සත්‍යයන් චුත වෙන ආකාරය කර්මානුරූපව සත්‍යයන් උපදින ආකාරයක් තුන්වහන්සේ දුටුවා ඒසනා උන්වහන්සේට පැය හතරක කාලයක් ගත වුණ අංග සම්පූර්ණ විදියට උන්වහන්සේගේ ඥාන ධාරට උන්වහන්සේගේ ඥාන මණ්ඩලයට හසු නොවුණු කෙනෙක් නෑ. පරිපූර්ණ ඥානයක් ලැබුණා මේ ලෝක සත්‍යය චුත වෙන චුත වෙන්නේ කොහොමද? මේ සත්‍යය උපදින්නේ කොහොමද? ඒකට කියනවා චුතූපපාත ඥානය. ඊට පස්සේ උන්වහන්සේ දැන් දෙක වුණා රාත්‍රී දෙකයි. දැන් උන්වහන්සේ බලනවා. ඇයි මෙහෙම වෙන්නේ මේක යම් කිසි දෙවි කෙනෙකුගේ මැවිල්ලක්ද උන්වහන්සේට ආබුදුනා මේක දෙවි කෙනෙකුගේ මැවිල්ලක් නොවේ තමා විසින් ඇති කරගත්තු දෙයක්ද උන්වහන්සේට අවබෝධ වුණා මේ තමා විසින් ඇති කරගත්තු දෙයකුත් නොවේ ඉබේ හටගත් දෙයක්ද උන්වහන්සේට ආවෝද වුණා මෙය ඉබේ හටගත් දෙයක්ුත් නෙවෙයි උන්වහන්සේට එකින් එක මේ ජීවිතය ඇතුළේ තිබිච්ච රහස එළි දැක්කෙන්න පටන් ගත්තා. උන්වහන්සේට අවබෝධ වුණා ඉපදුනේ භවය නිසා. භවය හැදුනේ උපාදාන නිසා. උපාදාන හැදුනේ තෘෂ්ණාව නිසා. තණ්හාව හැදුනේ විඳීම නිසා. විඳීම හැදුනේ ස්පර්ශය නිසා. ස්පර්ශය හැදුනේ ආයතනය නිසා. ආයතනය හැදුනේ නාම රූප නිසා නාම රූප හැදුනේ විඥානය නිසා විඥානය හැදුනේ සංස්කාර නිසා මේ පැවැත්ම සම්පූර්ණම තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා අවිද්‍යාව නිසා ඊර්වසි උන්වහන්සේ මේක නැති වෙන ආකාරයම සාබලුවා චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ වීමෙන් සංස්කාර නැති වෙනවා සංස්කාර නැතිවීමෙන් විඥාන නැති වෙනවා. විඥාන නැතිවීමෙන් නාම රූප නැති වෙනවා. නාම රූප නැතිවීමෙන් ආයතන හය නැති වෙනවා. ආයතනය නැතිවීමෙන් ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැති වෙනවා. විඳීම නැතිවීමෙන් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැතිවීමෙන් උපාදාන නැති වෙනවා. උපාදාන නැතිවීමෙන් භවය නැති වෙනවා. භවය නැතිවීමෙන් අන්න ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සියල්ලම උන්වහන්සේට ක්‍රමක්‍රමයෙන් මේ හේතුඵල ධර්මයේ හටගන්නා ආකාරය මේ හේතුඵල ධර්මතාවය නිරුද්ධ වී යන ආකාරය අවබෝධ වුණා දුක්ඛාර සත්‍ය අවබෝධ වුණා දුක්ඛ සමුදය අවබෝධ වුණා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙන්න පටන් ගත්තා. උන්වහන්සේ තුල තිබෙච්ච සියලු කෙලෙසුන් ප්‍රහාණයටපත් වෙලා උදේ 6 වෙද්දී පස්චිම යාමේ උන්වහන්සේට පාන්දර වෙද්දී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා අරහත්ත්වයට පත් වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ කරපු ලොකුම දේ තමයි මුලින්ම අරයාව පරාජය කිරීම. සේනාසහිත මාරයා. එතකොට මෙතන තිබුණ අධර්මයේ සහ ධර්මය අතර යුද්ධයක්. අධර්මයේ පැත්ත හැමදාම මේ ලෝකේ තිබුණේ. එතකොට මේ අධර්මයට එරෙහිව ධර්මයේ බලවත් කරන මහා පුරුෂයා උපන්නා. ඉපදෙලා මේ මහා පුරුෂයා තමන්ගේ సంతානය තුල ඒ ධර්මයේ උපද්දවන්න හදන වෙලාවේ තමයි ඒට බාධා කරන්නේ. මාර්යා පෙරදුනා. පෙරදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ ජයගත්තා. දෙවිවරු ഘോഷා කළා ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ මුනීන්ද්‍රයන් වහන්සේට බෝධි මූලයේදී ජය ලැබුණා මාරස්සච පාපිමතු පරාජය පවිතු මරුහට පෙරදීම ලැබුණා උග්ඝෝසය දේවගණා පසන්නා ප්‍රසන්න වූ දේව සමූහයා ප්‍රීති ഘോഷා කළ අහසේ ඒ බුදුරජාණන් වහන්සේ ඒ සම්බුද්ධත්වයට පත්වීම සමග උන්වහන්සේට දස බල ඥාන, විශාරද ඥාන, මහා කරුණා ඥාන ඊළඟට උන්වහන්සේට ඉන්ද්‍රිය පරව පරියත්ත ඥාන, ඉදිවිද ඥාන ආදී අනන්ත ඥාන බුදුරජාණන් වහන්සේට ලැබුණා. ඒ සම්බුද්ධත්වය ලැබුණ ගමන් උන්වහන්සේ තුන් ලෝකේම ජයගත්තා. එතකොට උන්වහන්සේ ජයගත්ත මාර්යා පෙරදුනා. ආනේක මේ මිනිස් ඉතිහාසයේ සිද්ධ වෙච්ච අතිශයින්ම පුදුම සහගත දේ. අතිශයින්ම අద్భుත දේ. විස්මිත දේ. උන්වහන්සේ මොහොතේ ආයමත් නිරෝධ සමාපත්තියට සමවැදිලා නිවනට සමවැදුණා. දවස් හතක් මේ ඉරියව්වේ වැඩ ඊට පස්සේ උන්වහන්සේ ඔබ දන්නවා සත් සති ගත කළා. උන්වහන්සේට හිතුණා මේ ධර්මය මා කියන්න ගියොත් මට වෙහසක් පමණක්ම වේවි මිනිසුන් මේක අවබෝධ කරන එක නැහැ එතකොට සහම්පති බ්‍රහ්මරාජා උන්වහන්සේගේ මිත්‍රේ සහම්පති බ්‍රහ්මරාජා පෙනී පෙනී හිටලා කියනවා අනේ බවත් ගෞතමයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ විනාශ වේවි ලෝකේ නැති වී යාවි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවේ උකට ලිවනසේ භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදයට නැගී මේ දුක් විඳින සතුන් දෙස බලනසේක්වා යුද්ධයෙන් දිනු මහා වීරයන් වහන්සේ නැගී සිටිනසේක්වා ලෝකයාට හිතසුව පිණිස දහම් දෙසනසේක්වා අවබෝධ කරන්නෝ ඇතිවන්නෝමය බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ බැලුවා මේ ලෝකේ ඒ ඇරීම පිළිගන්න කලින් උන්වහන්සේ ලෝකෙ දුටුවේ කුමක් වගේද? ඔන්න නෙළුම් පොකුණක් වගේ. නෙළුම් පොකුණක තියෙන විවිධත්වය මේ මිනිසුන් අතර තියෙනවා. මොකද්ද නෙළුම් පොකුණේ ඇති විවිධත්වය? ඔව් වතුරේ ASCII තියෙනවා මෝරපු නැති නෙළුම්. වතුරෙන් උඩට ලං වෙලා තියෙනවා මෝරාගෙන එන නෙළුම්. වතුරෙන් උඩට ඇවිත් තියෙනවා මේරු නෙළුම්. හිර පායා නැති දේ විතර. ඉර පෑවුවොත් අර වතුරෙන් උඩට ආපු මේරු නෙළුම පිපෙනවා. උන්වහන්සේ මේ උපමාවත් එක්කම පැහැදිලා මහා බ්‍රහ්මයාට ප්‍රකාශ කළා මම මේක ධර්මය කියන්න පසුබට උනේ වෙහසක් වේවි කියලා හිතලයි අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුංචන්තු සද්දං උන්වහන්සේ වෙලේ වදාලා මේ සදහැවතුන්ට නුවණැතියන් හට අමෘත ద్వාරය විවර කරන ලද්දේ සවන් මෙත්තු දහම් ඇසීමට ශ්‍රද්ධාව මුදත්වා එතන ඉඳලා පින්වත්නි උන්වහන්සේ ධර්ම දේශනාවට යොමු වුණා අඛණ්ඩ මහන්සියකි නොකඩවා දානෙගෙන ගැළුවේ නැහැ ගාන ගැන බැලුවේ නෑ. වැස්ස පින්න බැලුවේ නෑ. උන්වහන්සේ කාටද උදව් කරන්න තියෙන්නේ? කාටද අවබෝධයක් ඇති කරලා දෙන්න තියෙන්නේ? හැම දෙයකම උන් හැම කෙනෙක් ගැනම උන්වහන්සේගේ අවධානය යොමු කළා. උන්වහන්සේ දහස් ගණන් මිනිස්සු මේ ඉන්දියාව පුරා පයින් ඇවිදගෙන ගිහින් ඒ මුණ ගැහෙන ඕනෑම බුද්ධිමත් කෙනෙකුට කිසිම බේරයක් නැතුව උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ කියලා දුන්නා. අපේ අවසනාවට අපිට ඒ කාලේ මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව නැති වුණා. අපිට කොහේ කොහේ හරි ඉන්නේ නමුත් කුමක්ද වාසනාවකට මෙකලක් මේ ධර්මයේ ඇසෙද්දී අපට අඩු ගන්න එක අහන්න වාසනාව උදා වුණා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ බුද්ධ දේශනා සූත්‍ර දේශනා තියෙන 18000කට වඩා. එතකොට අපිට පේනවා රහතන් වහන්සේලා කටපාඩම් කරගෙන මෙච්චර ප්‍රමාණයක් දේශනා හිටියානම් මොනතරම් උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ නැද්ද කියලා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ සැනක් නුවරදී ආනන්ද තෙරුණට මෙන්න මෙහෙම වදාළා. දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ඒකත් පසක ඉන්නවා. උන්වහන්සේ දේශනා කරනවා "යේ ආනන්ද අනුකම්පියාත යේච සෝසබ්බ මඤ්ඤේ මිත්තාවා අමිත්තාවා ඥාතිවා සාලෝහිතා තේ වූ ආනන්ද තීසුඨානී සමාදපේ තබ්බා නිවාසී තබ්බා පතිත්ථාපේ තබ්බා කියන ආනන්දය පින්වත් ආනන්දය අන් අය කෙරෙහි ඔබේ හිතේ දයානුකම්පාවක් තියෙනවා නම් කවුරු කෙරෙහිද අන් අය කෙරෙහි ඔබේ හිතේ දයානුකම්පාවක් තියෙනවා නම් ඒ උදවිය ඔබ කියන දේ අහයි කියලා හිතෙනවා නම් ඒ උදවිය ඔබ කියන දේ අසාවි කියලා හිතනවා නම් ඔබේ යාළුව වෙන්න පුළුවන් ඔබේ හිත මිතුරන් වෙන්න පුළුවන් ඔබේ ඥාතින් වෙන්න පුළුවන් ඔබේ ලේ ඥාතින් වෙන්න පුළුවන් ඒගොල්ලන්ව කරුණ තුනක සමාදන් කරවන්න. කරුණ කීයකද? කරුණ තුනක සමාදන් කරවන්න. කරුණ තුනක හිත පිහිටවන්න. කරුණ තුනක සිත පහදවන්න. කවර තුනකද යක්? ඒගොල්ලන්ගේ හිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදවන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පිහිටුවන්න. සද්ධාව ඇති කරවන්න. කොහොමද ඒගොල්ලන්ට කියන්න භාගතුන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. ඒගොල්ලන්ට කියන්න භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. ඒගොල්ලන්ට කියන්න භාගතුන් වහන්සේ තුල විඥා චරණ ගුණ තියෙනවායි කියලා. ඒගොල්ලන්ට කියන්න භාග්‍යතුන් වහන්සේ සුන්දර නිවන් මාගේ වැඩපු කෙනෙක් කියලා. සුගත කියලා. ඒගොල්ලන්ට කියන්න භාග්‍යතුන් වහන්සේ සියලු ලෝකයන් අවබෝධ කරලා ඒ සියලු ලෝකවලින් නිදහස් වූ ලෝක විදු කෙනෙක් කියලා. ඒගොල්ලන්ට කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඔව් අනු দমনය කළ නොහැකි අයව ප්‍රාතිහාරේ দমনය කරනවා කියලා. ඒගොල්ලන්ට කියන්න භාග්‍යතුන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ඒගොල්ලන්ට කියන්න භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු දේ අන් අයට අවබෝධ කරවනවා කියලා. ඒගොල්ලන්ට කියන්න භාග්‍යතුන් වහන්සේ මේ සියලු ගුණයන්ගෙන් යුක්තයි කියලා කියන්න කියලා. දැන් මේ තමයි බලන්න බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරට කොහොමද කියන්නේ කවුරු හරි අනුකම් කෙරේ කවුරු හරි කෙරෙහි ඔබට ආදරය දයානුකම්පාව තිබේ නම් ඒ අයත් ඔබ කියන දේ අහනවා නම් ඒගොල්ලෝ යාළුවෝ වෙන්න පුළුවන් හිත මිතුරන් වෙන්න පුළුවන් ඥාති වෙන්න පුළුවන් ලේ ඥාති වෙන්න පුළුවන් ඒගොල්ලන්ව බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවන්න. ඊළඟට කියනවා ඒගොල්ලන්ට හිත පහදවන්න ඒගොල්ලන්ගේ හිත තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ හිත පහදවන්න මේ භාගතුන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය සම්දිත්තිකයි කියලා. ඒ කියන්නේ සාම්ප්‍රෘෂ්ටිකයි. මේ ජීවිතයේදී ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ට කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අකාලිකයි කියලා. කල් බලාගෙන ඉන්න ඕනේ නෑ කියලා කියන්නේ. ඒගොල්ලන්ට කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය එහි පස්සිකයි කියලා. ඒ කියන්නේ අවිත් නුවණින් විමසා බලන්න කියන්නේ. ඒගොල්ලන්ට කියන්නේ හැබැයි මේ ධර්මයේ බලන්න කියන්නේ තමා තුළට පමනුවාගෙනයි කියලා කියන්නේ. ඕපනයි කියන්නේ. ඊළඟට ඒගොල්ලන්ට කියන්නේ මේ බුද්ධිමත් එක්කලා ඒ තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට මේ ධර්මය ආબોධ කරගන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝන්ගේ හිත එයාලගේ හිත මේට පහදී. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ සංඝයා කෙරෙහි හිත පහදවන්නේ. සංඝයා කියන්නේ එක්කෙනෙක් නෙවෙයි. සංඝයා කියන්නේ පිරිස. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කෙරෙහි සිත පහදවන්න කිව්වා. ඒ ශ්‍රාවක භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනා පිළිවෙතින් යුක්තයි. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඔ නිවනට යන ඍජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්න කියලා. ඊළඟට ඒගොල්ලන්ට කියන්නේ භාග්‍යවතුනාසික ශ්‍රාවක සංඝයා ඔව් ධර්මය අවබෝධ කරවන ප්‍රතිපද අවබෝධය ලබා ගන්න ප්‍රතිපදාවක ඉන්නේ කියලා ඥාය ප්‍රතිපදාව. ඊළඟට කියන්නේ භාග්‍යවතුනාසික ශ්‍රාවක සංඝයා ඒ ධර්මයේ ඔව් පිරිසිදු දේශනා කරන ප්‍රතිපදාවක යුක්තයි කියලා. ඊට පස්සේ කියන්නේ මේ භාග්‍යවතුනාසික ශ්‍රාවක සංඝයා පුතඥයට අයිති නැති සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලයන්ගෙන් යුක්තයි කියලා. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුණෙයයි කියන්නේ. ආහුණෙය කියන්නේ දුර සිටලා ගිහින් දම් පූජා කරන්න සුදුසුයි කියන්නේ. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආගන්තුක සත්කාරයේදී සුදුසුයි කියන්නේ. පින් සලකා දෙන පූජාවට සුදුසුයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ලොවේ අනුත්තර පින්කිත කියලා කියලා හිත පහදවන්න කිව්වා. ඊට පස්සේ පිනා බුදුරජාණන් වහන්සේ බලන්නේ මේක ලස්සන. සිය ආනන්ද චතුන්නම් මහ භූතානං අඤ්ඤතත්තං ආනන්ද මේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන මේ සතරමා ධාතුන්ගෙන් ධාතුන්ගේ වෙනස්කමක් වෙන්න පුළුවන්. ඒවා ඇති වී නැති යනවා. නමුත් යම් ඔබ ඒ විදිහට කියා දීලා කවුරු හරි කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තොත් ඒ සිත පහදවා ගැනීම විනාශ වෙන්නේ නැහැ. ඒ නොයනස්සන ආකාරයට සිත පහදවා ගත්තොත් මේකේ තියෙනවා ආනන්දය කවුරු හරි කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි නොසින්වෙන ප්‍රසාදයටපත් වුනොත් ඒ ආර්ය ශ්‍රාවකයා නිරේහෝ තිරිසන් යෝනියෝ പ്രേත പ്രേත යෝනියෝ උපදිනවා කියන එක නම් වෙන්න බෑ එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද හාමුදුරන්ට කියන්නේ මේ මිනිස්යාට ලබා දෙන්න තියෙන හැබෑම ආරක්ෂාව. දැන් බලන්න අපිට මේ වගේ ආරක්ෂාව හැබෑම රැකවරණය වෙන කිසිම දෙයකින් අපිට ලැබෙනවද? උන්වහන්සේ දේශනා පැහැදිලි බුද්ධ වචනේ මේක. බුද්ධ වචනේ මේක. මේකේ තියෙනවා තත්ත්‍රිදං අඤ්ඤ සෝ වතානන්ද බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආර්ය ශාවකෝ නිර්යංවා තිරච්ඡාන යෝනිවා පෙත්ති විසයන් ආ උපපජ්ජිස්ස තීති නේතං ඨානං විජ්ජති උන්වහන්සේ දේශනා කරන කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කරේ ප්‍රසාදයෙන් වාසය කරනවා නම් කවදාවත් සතර පායෝ වැටෙන්නේ දැන් බලන්න මේ සංසාරේ සතර අපායේ වැටෙන ස්වභාවය උරුම කරගෙන මිනිස් සිරු ඇතුළේ ඉන්න අපි. අපි කියන මනුස්ස ශරීරය. මනුස්ස ශරීරයේ තිබ්බට අභ්‍යන්තරයේ මානසික ලෝකයේ තුල සතර අපායට වැටෙන දුර්වලතා තියෙනවා. ඒතර මේ දුර්වලතා ප්‍රහාණය කළා. එයාව ශක්තිමත් කළා. සුවපත් කරලා සුගතියට ඔසවා තබන්නයි එයාට උමනා කරන දේ ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේ කිරී ඇති වෙන නොසෙල්ලෙන පැහැදීමයි. එතකොට බලන්න මේක පුංචි දෙයක් නෙමෙයි. අපිට පේන සමහර අවස්ථා තියෙනවා මේ මුගලන් මහරහතන් වහන්සේට මුණ ගැහිලා තියෙනවා දිව්‍ය ලෝකේ සමහර දිව්‍යාංගනාවෝ දෙවිවරු මල පූජා කළා. ඊළඟට තථාගතයන් වහන්සේ වඩිටි හිත පහදවා දෙනවා. ඊළඟට සමහර අවස්ථවල බත් පිඬක් පුංචි දෙයක් කළා. කිසි දෙයක් කරගන්න බැරි විතර පොළු පෙට්ටිය. කවුද? මට්ට කුණ්ඩලි. අවසාන මොහොතේ මැරෙන්න ඕන මෙන්න පියා. සිත පහදවාගෙන දෙවියන් අතර උපන්නා. මේ වගේ අර ඒ බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධත්වයේ ගැන සිත පහදවාගෙන බොහෝ සුගතියේ ඉපදිලා තිබෙනවා. දැන් මේ බලන්න මේ පැහැදීම කොච්චර බලපවත්වනවද කියලා බුදුරජාණන් වහන්සේ කරේ පැහැදීම ඒකත් තියෙන මේ අංගුත්තර නිකායමයි. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි ආනන්ද බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යතුන් වහන්සේ මට දවසක් භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම වචනයක් ප්‍රකාශ කළා මතක භාග්‍යතුන් වහන්සේ වදාලා සිඛී කියන බුදුරජාණන් වහන්සේ ගැන කොයි බුදුරජාණන් වහන්සේ ගැනද සිඛී කියලා බුදුරජාණන් වහන්සේ මීට 30 කල්පයකට කලින් මීට කල්ප 30කට කලින් පහළ වූ බුදුරජාණන් වහන්සේ නමක් ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සිකී කියන බුදුරජාණන් වහන්සේට අභිභූ කියන ශ්‍රාවකෙක් කියලා. මේ අභිභූ කියන ශ්‍රාවකයා ලෝක ධාතු 1000කට ඇහෙන ධර්මය කියලා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රාවකයා ලෝක ධාතු 1000කට සහස්සී ලෝක ධාතුවට ඇහෙන කතා කරා නම් සම්බුදුරජාණන් වහන්සේ නමක් වන භාග්‍යවතුන් වහන්සේට ලෝක ධාතු කීයකට ඇහෙන්නේ කතා කරන්න පුළුවන්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රාවකසු ආනන්ද ආනන්දේ එයා ශ්‍රාවකිනේ කවුද? අභිභූකෙන් රහතන් වහන්සේ ඒ ශ්‍රාවකෙක් කිව්වා. අප්පමෙය්‍යා තථාගත තථාගතයන් වහන්සේගේ පුළුවන්කම මනින්න බෑ අප මේ ප්‍රමාණයක් කියන්න බෑ. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියන අනේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ. ඇවිටිල්ක. ආයයි ඉඳලා හිටිය අනේ භාග්‍යතුන් වහන්සේ කියන්න මට හරි ආසයි දැනෙන්න සම්බුදුරජාණන් වහන්සේ නමක් වන භාග්‍යතුන් වහන්සේට මොනතරම් ලෝක ධාතු වලට ඇහෙන්නේ කතා බහ කරන්න පුළුවන්ද කියලා. ආයත් බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ ඒ ශ්‍රාවකේ ඒ තථාගතයන් වහන්සේලගේ හැකියාව අපමෙයි. ඒ කියන්නේ ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඊට පස්සේ අහනවා ආනන්දය දැන් තුන් වතාවක් ඉඳපු නිසා ආනන්ද බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද හාමුදුරන්ට ආනන්දව අහලා තියෙනවද මේ සහස්සී චූලනිකා කියන ලෝක ධාතුවක් මොකක් ගැනද? ඔව් සහස්සී චූලනිකා කියලා ලෝක ධාතුවක් ගැන. ස්වාමීනි මං අහලා තියෙනවා. සහස්සී චූලනිකා කියලා ලෝක ධාතුවක් ගැන. දවසකන අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මේ ගැන හැබැයි මම විස්තර මුකුත් දන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ගැන දැන් දේශනා කරන්න කාලය භාග්‍යතුන් වහන්සේ මේ ගැන අපට වදාරන සීපා. ඊට පස්සේ කියන ආනන්දයන් අහන්න මේ චන්ද්‍රයා සූර්යයා මේ හැසිරෙනවාද දිසා බබළුන බබළුනවාද මේ තාක් සක්වල මේට කියනවා සාස්ත්‍රී ලෝක ධාතු කියලා. එතකොට මේ මේ චන්ද්‍රයා සූර්යා බබලන තාක් සක්වලට මොකද්ද කියන්නේ? සහස්ත්‍රී ලෝක ධාතු කියනවා ආනන්ද මේ සාස්ත්‍රී ලෝක ධාතුවේ සඳවල් 1000ක් හිරු 1000ක් සුනේරු පර්වත 1000ක් තියෙනවා. ජම්බුද්වීප 1000ක් තියෙනවා. අපර ගෝයාල 1000ක් තියෙනවා. උතුරුකුරු දිවයින 1000ක් තියෙනවා. පූර්ව විදේහ 1000ක් තියෙනවා. මහා සාගර 1000ක් තියෙනවා. සතර මහා සාගර 1000ක් තියෙනවා. ඊළඟට චාතුර්මහා රාජික 1000ක් තියෙනවා. තාවතිස් 1000ක් තියෙනවා. ඊළඟට තුසිත යාම නිර්මාණති දිවලෝක 1000ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 1000ක් තියෙනවා. ඒ කොටසට කියනවා සහස්සී චූලනිකා ලෝක ධාතු. තාව සහස්සදා ලෝක අයං උච්චතානන්ද විසහස්සී මජ්ක්‍ධිමා ලෝක ධාතු. එතකොට ඒ වගේ ලෝක 1000 සහස්සී ලෝක ධාතු වගේ ලෝක 1000කට කියනවා ද්විසහස්සී මජ්ක්‍ධිමා ලෝක ධාතු. අපිට ගණන් කළවත් කියලා ඉවර කරන්න බෑ. ඒ වගේ ලෝක ධාතු 1000කට කියනවා. මහා සහස්සී ලෝක ධාතු. අපිට කොතෙක්ද මේ ලෝක ධාතු කියලා ප්‍රමාණය කියන්න බෑ. ඊට පස්සේ කියනවා ආනන්දේ තථාගතයන් වහන්සේට කැමති නම් ඒ මහා ශාස්ත්‍රී ලෝක ධාතු දක්වා තථාගතයන් වහන්සේගේ ස්වරය ඇහෙන්න සලස්සන්න පුළුවන්. ඉන් පිටත් උන ඇහෙන්න සලස්සන්න පුළුවන්. එතකොට අහනවා ආනන්ද හඳුනන අනේ භාග්‍යවත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙතරම් මේ අතිශයින්ම සුවිශාල ලෙස විතිර පැතිර ගිය මේ මහා සහසී ලෝක ධාතුවට භාගතුන් වහන්සේගේ හඬ පතුරවන්නේ කොහොමද? කියනවා ආනන්දය ඉස්සල්ලාම කරන්නේ තථාගතයන් වහන්සේ ශරීරයෙන් ආලෝකයක් නිකුත් කිරීමයි. මේ ආලෝකය නිකුත් කරන අර මහා සාසී ලෝක ධාතු දක්වා. එතකොට ඒවයින් සිටින සත්වයන් මේ ආලෝකය දකිනවා. දකිනකොට තථාගතයන් වහන්සේ මේ ආලෝකයෙන් ඔස්සේ ස්වරය ඒ කියන්නේ උන්වහන්සේ කතා කරනවා මේ විදිහට තමයි මේ අවශ්‍ය නම් ඉන් එහාටත් ඕන තථාගතයන් වහන්සේට කතා කරන්න පුළුවන් කියන්නේ කියන එකට ආනන්ද හාමුදුරන්ට පුදුමාකාර සතුටක් හිතේ ඇති වෙනවා ඇති වෙලා කියනවා ලාභාවත මේ අනේ මට නම් පුදුම ලාභයක් සුලද්දන් වත මේ අනේ මට නම් පුදුමාකාර ලාභයක් යස්ස මේ සත්තා යම් කෙනෙක් මාගේ යම්බදු ශාස්ත්‍රුන් වහන්සේ ඒවම් මහිද්දිකෝ මෙවරු මෙබඳු වූ මහා 이르දී ඇතිසේක්ත ඒවම් මහානුභාව මෙබඳු වූ මහා ආනුභාව ඇති සේක්ද අනේ බඳු සාස්තුන් වහන්සේ නමක් සරණ යන ලැබීම මට භාග්‍යයක් කියලා ආනන්ද හාමුදුරුවන්ට කියුණා සතුටින්. එදගොර එතන හිටියා උදායි කියලා තව සාමණේර නමක්. උන්වහන්සේට කියන්නේ ඒ කාලෙත් එහෙම තමයි. ආ ඔහි මොකද කියලා. මෙච්චර සතුටින්. කියනවා මේ තථාගතයන් වහන්සේ ඒ තරම් මහා 이르දිමන් 이르දිවන් මහානුභාව සම්පන්නා කියලා ඔහි මොකද සතරේනේ ඔහි නෙවෙයි එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ආහා උදායි කියන්නේ එපා උදායි එහෙම කියන්න එපා මේ ආනන්ද කෙලෙස් සහිතව අපවත් වෙනවනේ මේ ඇතිවෙච්ච මේ මොහොතේ ඇතිවෙච්ච මේ සිතේ පැහැදීම සත්වතාවක් දෙවුලුව දිව්‍ය රාජ්‍ය ලබන්න ප්‍රමාණවත් සත්වතාවක් දෙවුලුව දිව්‍ය රාජ්‍ය ලබන්න ප්‍රමාණවත් සත්වතාවක් දඹදිව සත්පිති රජ වෙන්න ප්‍රමාණවත් සත්වතාවක් දඹදිව මහා රජ වෙන්න ප්‍රමාණවත් කියන මේ මොහොතේ මේ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදය. නමුත් ආනන්දයන් මේ ජීවිතේදීම නිකලෙස් වෙනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ඒ වෙලාවේ ඇතිවෙච්ච ප්‍රසාදය ඒ කියන්නේ මේ හිතේ ඇතිවෙච්ච ඒක කර්මයක් නේ. ඒක මොන කර්මයක්ද? පුණ්‍ය කර්මයක්. ඒ පුණ්‍ය කර්මයේ සැනකීම බුදුරජාණන් වහන්සේ දැක්කා ඒකට මෙච්චර විපාකයක් තියෙනවා. උන්වහන්සේ දැක්ක විපාකේ මොකද්ද? සත්වතාවක් දෙව්ලොව දිව් රජයේ හිමි. සත්වතාවක් ජම්බු ද්වීපයෙහි රජ බවට පත් වෙන්න මේ ප්‍රමාණවත් කියන්නේ. දැන් පින්වත්නි මේ අනුසාරයෙන් අපිට හිතා ගන්න පුළුවනි ඇයි බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට ප්‍රකාශ කළේ ආනන්දේ කවුරු හරි කෙරෙහි ආදරයක් කරුණාවක් තිබේ නම් එයාත් ඔබ කියන දේ අහනවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවනවා ධර්මයේ කෙරෙහි සිත පහදවනවා ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහදවනවා ඒ පහදන ඒ පහදවීම තමයි එයාට කරන්න තියෙන අනුබන මට මතකයි මම මේක මීට කලින් මේ සිත පහදවීම ගැන මම හැමතිස්සෙම කියනවා. කියද්දි මා කියනවා මේක මේ මැරෙන්නකම් බලන් ඉන්න එපා. පාංශකූලේ වෙලා මේ පාංශකූලෙන් පස්සේ සුගති යන්න බලාපොරොත්තු වෙන්න එපා. සුගති යන්න කලින් Tamanගේ හිත පහදවන්න කියලා. මේක ගත්තනේ බනහන්න ආපු අය වැරදි විදියට. ගිහිලා කියන්නේ නැතන්න පාසකූලේ එපා කිව්වනේ මම. මං කිව්වේ මොකද්ද? ඇහුනේ මොකද්ද? හරියට අර වගේ වුණේ අර වැල්ලි වාඩි වෙලා එයා දන්න ගෑස් වලට කිව්වා වගේ. කිව්වේ මොකද්ද මං? මේක අපිට පාංශකූලෙන් ලබන්න බෑ. ඊළඟට මරුණට පස්සේ පාංශකූලෙ දෙන වෙලාවේ මිනිහ මැරිච්ච මිනිහ මිසක් පානකාරයා නෑ. පණ තියෙන වෙලාවේ හිත පහදවා ගන්න කියලා කිව්වේ. පටලවා ගත්තා මොකද්ද? පාංශකූලෙ පාපා කියලා. ඒ වගේම එතකොට අපිට තේරෙනවා මේ වර්තමාන මිනිස්යාට කියන දේ තේරෙන්නේ නැති මොකද්ද පිළිකාවක් තියෙනවා. ඒ කියන්නේ කියන්නේ අපි වෙනින් එකක් එයාට ඇහිලා තියෙන්නේ වෙනින් එකක්. ඉතින් මේ නිසා මේ මේක හොඳට තේරුම් ගන්න අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් උන්වහන්සේව දකින්න තියෙන ධර්මයේ දැකීමෙන්මයි උන්වහන්සේගේ නාමයෙන් අපි බෝධින් වහන්සේ රෝපණය කරනවා පිළිම වහන්සේලා හදනවා මහසය වන්දනා කරනවා හැබැයි ඒ එකක්වත් අපිට හරියට කරන්න බෑ උන්වහන්සේ ගැන අවබෝධයක් නැත්තම් උන්වහන්සේ ගැන දන්නේ නැත්තම් උන්වහන්සේව හඳුනාගෙන නැත්තම් ඒ එකක්වත් අවබෝධකින් කරන්න බෑ. ඒ හැමතැනම අපි අතරමං. මිසක් අපිට අතරමං නොවි එකක්වත් කරන්න ලැබෙන්නේ නෑ. අවබෝධයකින් හිත පහදවාගෙන කරන්න ලැබෙන්නේ නෑ. මේ නිසා පින්වත්නි මේ සිත පහදවා ගන්නවා කියන කාරණය අපි කරන්න ඕන හොඳට මේ සිහිය තියෙන වෙලාව හොඳට කල්පනාව තියෙන වෙලාව, කන් ඇහෙන වෙලාව, ඇස් පේන වෙලාව. අපි දන්නවද අපිට හැමදාම ඇස් පේන්නේ? අපි දන්නවද අපිට හැමදාම කන් ඇසෙන්නේ? අපි දන්නවද අපිට හැමදාම අතපය හයිය තියෙන්නේ? අපි දන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවක අපිට පුළුවන් නම් අර ආනන්ද හාමුදුරුවෝ හිත පහදවා ගත්තා වගේ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගැන හිතුවේ කොහොමද? අනේ මට කොච්චර ලාභයක්. මට මොනතරම් ලාභයක්ද මා සරණගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම් 이르දිමත් මහානුභාව සම්පන්නයිද එතකොට අපිට පුළුවන් හිතන්න අපිට කොච්චර ලාභයක්ද අප සරණගේ ශාස්ත්‍රුන් වහන්සේ නිකලෙස්නේ අප සරණගේ ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුදුනේ ඒ කියන්නේ ගුරු උපදේශ රහිත සම්බුඥානේ අවබෝධ කරගත් කෙනෙක් නේ. අපසරණගේ ශාස්ත්‍රඥ වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි නේ. සුගත ගුණයන්ගෙන් යුක්තයි නේ. ලෝකවිදු ගුණයන්ගෙන් යුක්තයි නේ. අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණෙන් යුක්තයි නේ. දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ නේ. ඊළඟට බුද්ධ ගුණෙන් යුක්තයි නේ. භගවා ගුණෙන් යුක්තයි නේ කියලා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අප සරණ යන ලැබුණා නේ කියලා හිත පහදවා ගන්න ඇත්තන්ගේ කොතරම් ලාභයක්ද වර්තමානයේ මිනිස්යන් හිත පහදන්නේ ඒකට නෙමෙයි එකක් මොකාවක් හරි කුණ ගොඩක් කලින් කරට එනවා ඔන්න ගෙම්බෙක් වෙනවා මෙයාට ගෙම්බට සාලි දාන්න කියලා ඔන්න ඉතින් ගෙම්බ උස්සන් ඇවිල්ලා බොහොම ආදරෙන් දොරකට තියෙනවා එක්ක මේ සුඳ තියෙනවා ගෙම්බ කියනවනේ පේන්නේ පේන්නේ කියන්නේ ඒක තමයි එතකොට ඊට පස්සේ මොකද කරන්නේ ගෙම්බට බෝ එකක් දානවා. ඊට පස්සේ ගෙම්බගේ කටට රුපියලක් දානවා. ඊට පස්සේ හිතනවා දැන් මට කිරි කිරි. ඔන්න තිසරණේ තිබි කල. ඊට පස්සේ තව කෙනෙක් කියන හූනේ. ඊට පස්සේ කියන හූනගේ කටේ බලන්න කියනවා ලොසුන්ජර. දැන් මට කිරි කිරි. මේකේ කුඩා දරුවෝ වත් කරන්නේ නැති. දේවලුන්ට පෙළඹෙන්නේ බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන්ම සරණ යාගන්න බැරි නිසා වෙන්නේද මේ නිසා අපි බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන්ම සරණ යන්න අපි උත්සාහ ගන්න ඕනේ මේක අපි එක එක්කෙනා තනි තනියම කරගන්න තියෙන එකක් ඒ කියන්නේ තනි තනියම තමන් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න තියෙනවා ගෙම්බ ගැන ලස්සන තියාගත්තට කමන්නේ නැහැ. ගෙම්බ ලස්සනද? දවස දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක දෙවි කෙනෙක් අහනවා මට මතකද සක්තිවිද අහන බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ මනුස්ස ලෝකේ ලස්සන තැන් ස්වභාව සෞන්දර්යයෙන් යුතු තැන් තියෙනවා. අපි දැන් අපි කියන ලස්සන කඳු දැන් බඳුන් දෙන නම නපුලනේ නොයේ කඳු දිය ඇවි ලස්සන තැන් සාගරේ මල් වතුන් අපි ලස්සනයි කියලා සම්මතයිනේ මේ තැන් බලන්න යනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන තියෙනවා సౌందර්ය තැන් සුන්දර තැන් තියෙනවා හැබැයි මේ මිනිස්යාගේ සුන්දරත්වය සමග සසඳා බලද්දී ඒකක්වත් වටින්නේ කියලා. සොලොස් කලාවෙන් එක් කලාවක් තරම්වත් වටින්නේ කිව්වා. බාහිර සුන්දරත්වය. මොකද්ද මිනිස්යාගේ සුන්දරත්වය කියන එක තේරෙනවා. උන්වහන්සේ මිනිස්යාගේ සුන්දරත්වය කියලා අදහස් කළේ මොකද්ද? රූප ප්‍රතිපලනකද? නෑ. අවුදු කුමාරිද? නෑ. එහෙනම් ලස්සන ආච්චිද? නෑ. එහෙනම් ඔන්න ඊළඟට කියන උන්වහන්සේ මනුස්සයාගේ සුන්දරත්වය මොකද්ද කියලා. උන්වහන්සේ දේශනා කරනවා. මොකද්ද? ගාමීවා යදිවාරන්නේ නින්නේවා යදිවා තලේ යත් අරහන්තු විහෙරಂತಿ තම් භූමින් රාමණික ගමක් වෙන්න පුළුවන් කැලෑවක් වෙන්න පුළුවන් නිම්නයක් වෙන්න පුළුවන් නිකම්ම සමතලාභිමක් වෙන්න පුළුවන් යම් තැනක රාග දේශ මෝහ ප්‍රහාණය කළ අය සිටිද්ද අන්න ඊතන ලස්සනයි එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ එතකොට බලන්න උන්වහන්සේ මේ මිනිස් හදවත් තුළ ඇති කළ සුන්දරත්වය ලෝකෙ වෙන කිසිවෙකුට ඇති කරන්න පුළුවන් වුණා. මේ නිසා මේ සඳහා මේ ගැන අපි හිත පහදවා ගන්න ඕනේ. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන උන්වහන්සේ වදාළ උතුම් ධර්මය ගැන සිත පහදවාගෙන උන්වහන්සේගේ උන්වහන්සේ වදාළ ධර්මය ගැන සිත පහදවා ගන්න විශේෂයෙන්ම පින්වත්නි අර බුදුරජාන් වහන්සේ ගැන යම් ආකාරකින් පැහැදුනාද ඒ ආකාරයෙන් උන්වහන්සේගේ ධර්මය ගැන හිත පහදවා ගන්න ඕනේ. මොකද උන්වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන්ම දුර්ලභයි. දුර්ලභයි බුදු කෙනෙකුගේ සද්ධර්මය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි. මේ දුර්ලභ වූ සද්ධර්ම ශ්‍රවණය කෙනෙක් ලැබුවොත් ඒ කෙනාගේ ජීවිතයට යහපත උදා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාට දේශනා කළේ කොහොමද? දේශනා කළේ දේශේට භික්කවේ ධම්මං. මහණෙනි ඔබ ධර්මයේ දේශනා කරන්න ආදි කල්යාණං පරිවේසාන කල්යාණං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාච්ඡං සබ්බ්‍යංජනං කේවලං පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යය මෙන්න මේ ධර්මයේ දේශනා කරන්න කිව්වා මුල්ලමෙන්දාගේ පිරිසිදු පිරිපුන් ඔව් පැහැදිලි ආර්ථයතු පැහැදිලි වචන ඇති ධර්මයේ දේශනා කරන්න කිව්වා ඊරොසුල්ලාස් දේශනා කළ චාරිකාවේ ඇසිරෙන්න කිව්වා ඒ කියන්නේ ධර්මය කියාගෙන යන්න කිව්වා කොහොමද කිව්වේ චරිත වික්‍රේ චාරිකා බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේමනුසාන චාරි කරන්න කිව්ව බොහෝ ජනයාට හිත පිණිස සුව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත පිණිස ඒ කියන්නේ මේ මිනිස්සු කතා කරන දේවල් දෙවිවරුත් අල්ල ගන්නවා එතකොට මිනිස්සු වැරදි මතයක් කතා කළොත් මිනිස්සු මිත්‍යා දෘෂ්ටික මතයක් කතා කළොත් ඒ මතේ දෙවිවරුත් ගන්නවා දැන් කියමු කෙනෙක් ඉන්න ඔයාට මොකක් හරි කෙනෙක් මොන හරි මිත්‍යා දෘෂ්ටික මතයක් කියනවා. ඒ මතය කිව්වහම ඒක ගන්න නැහැ. දැන් ඔබට උදාහරණයක් කියන LTT සංවිධානය වැරදි මතයක්, වැරදි චිත්‍රයක්, වැරදි ඉතිහාසයක්, වැරදි තොරතුරක්, වැරදි වැරදි සංනිවේදනයක් බටහිරට කළා. බටහිර රටවල් වලට සම්පූර්ණ වැරදි චිත්‍රයක් දුන්නා. ඒ මිනිස්සු මතේ ගත්තේ නැද්ද? ඒ මිනිස්සු ගත්තා ඒක. එතකොට අද මේ මිනිස්සු ඉන්න කොයි පැත්තේද? LTT පැත්තේ. ඒ මොකද වුනේ? අර වැරදි චිත්‍රය දීපු මේ වගේ වැරදි දෙයක් කතා කරගෙන ගියොත් ඒක දෙවියෝ තහලා ආ වෙන්නේ නැති. වෙන්නේ නැති කියලා ඒක දන්නවා. මේ හානිය තියෙන එකයි දැන් මේ ධර්මයේ දේශනා කිරීමේදී මේ ධර්මය අහන දෙවියෝ එතකොට දෙවිවරුන්ටත් අහන්න ලැබෙනවා. මිනිසුන්ටත් අහන්න ලැබෙනවා. එතකොට මේ ඒ ධර්මයේ තුල තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන දෙවිවරු බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා. දෙවිවරුන්ට ඒ ධර්මයේ කෙරෙහි පහදිනවා. දෙවිවරු පහදුනාට පස්සේ දෙවිවරු තුල ඇති වෙන ഘോഷණයක්. ගෝසාවක් ඇති වෙනවා අනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම හරි අසයි අපටත් හරියගේ කොහෙද කියලා දෙවිවරුත් හොයනවා දිවි ලෝකවල එතකොට මොකද වෙන්නේ දිවි ලෝකවල ඉන්න මාර්ගඵලලාභී දෙවිවරුන්ව මුණ ගැහෙන්න ඒ දෙවිවරුන්ට ඒ ධර්ම ශ්‍රවණේ උපකාරී එතකොට මේ මාර්ගඵලලාභී දෙවිවරු කියන ওই එක ඇත්ත මමත් මනුස්ස ලෝකෙ හිටියා මටත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ලැබුණා. මමත් මේ ධර්මය ප්‍රගුණ කළා. මේ ධර්මය විස්තර කරන්නේ මේකයි. අනේ එහෙනම් මටත් කියන්න කියලා දෙවිවරු ටික වටේ. එතකොට මේ දෙවියන්ටත් මේ මිනිස්සු හරහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය විවෘත වෙනවා. මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි අත්තා හිතා සුඛා දේව මනුස්සාන දෙවි මිනිසුන්ට දෙවියන්ටත් මිනිසුන්ට හිතසුව පිණිස ධර්මය කියාගෙන යන්න කියලා. ඒ ධර්මය තමයි දුක කියන ආරි සත්‍යය. ඊළඟට ඒ දුක හටගන්න හේතුභූත වන කාරණා පිළිබඳව කතා කරන දුක්ඛ සමුදය ආරි සත්‍යය. ඒ දුකින් නිදහස් වීම නම් වූ දුක්ඛ නිරෝධාරි සත්‍යය. ඒ දුකින් නිදහස් වීම පිණිස පවතින මාර්ගය නම් වූ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේ කරුණු ගැන පින්වත්නි කෙනෙකුට අහන්න ලැබෙනවා නම් දැනගන්න ලැබෙනවා නම් ඉගෙන ගන්න ලැබෙනවා නම් ඒ ලැබෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊට පස්සේ ඒ කෙනාට හිත පහදිනවා නම් අහෝ මට උතුම් ලාභයකි. මට ලැබුණේ ශ්‍රේෂ්ඨ ලාභයකි. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මයේ මට අහන්න ලැබෙනවා. ඒකාන්තම මේ ධර්මයේ සත්‍යාව සතර අපායේ එතර කරවන මුදවනවා. ඒකාන්තම මේ ධර්මයේ සත්‍යාව සුගතියෙහි පිහිටෝන ඒකාන්තයෙන්ම මේ සත්‍ය සංසාර භව සයුරින් ගොඩගෙන අමාමහා නිවන නැමැති දූපත කරා ගෙන යනවා ඒකාන්තයෙන් මේ සත්‍යාව සතර සංසාර දුකින් මුදවන ධර්මයක් කියලා ඒ ධර්මයේ හඳුනාගෙන සිත පහදවා ගන්න ලැබුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා පටවි ධාතුව වෙනස් වෙයි කියනවා. හොඳට තියෙන කඳු පුපුරලා යයි. ගලාගෙන යන ගංගා වේල්ලා යයි. හැබැයි අර ශ්‍රාවකයා සතර පායට යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශ්‍රාවක සංඝයා ගැන සිත පහදවන්න කියලා. ඒ ශ්‍රාවක සංඝයා කියලා ධර්මයේ සදාන් වෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ග ඵලලාභී ශ්‍රාවක සංඝයා. මේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා ගැන කතා කිරීමේදී අපි මතක් කරගන්න කවුද? සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කස්සප, අනුරුද්ධ, රාහුල කච්චාන මිහිඳු මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් මේ රහතන් වහන්සේලා ගැන තමයි මතක් කරගන්න ඕනේ. මතක් කරලා අපි සතුටු වෙන්න ඕනේ කොහොමද? අනේ අපිට හරි ලාභය අපිට යහපත් ලැබීම අපිට මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සාරණයන් ලැබුණා. කියලා ඒ අතීතයේ වැඩ සිටිය ශ්‍රාවක සංඝරත්නය ගැන හිත හිතා අපි සතුට වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝය හඳුන්ලා දුන්නේ කොහොමද? අනුත්තර පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස මේ ලෝකේට සිටින උතුම් පින්කිත. ඒ කියන්නේ එකතර අවස්ථාවක ප්‍රජාපති ගෞතමිය පැවිදි වෙන්න කලින් සිවුර තමන්ගේ අතින්ම නූල් කැට තමන්ගේ අතින්ම සිවුර වියලා සිවුර මහලා බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනා. බාගත් බුදුරජාණන් වහන්සේ මේ සිවුර මගේ අතින් පිළියෙල කළේ. මගේ අතින් නූල් නූල් කැටලා මම මගේ අතින්ම රිදි වියලා සිවුර මහලා ඔබ වහන්සේට මේ ගෙනාවේ මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සුසුවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා සංගම් දේහි ගෞතම මොකද වදාලේ? ගෞතමිය සංඝයාට පුදන්න. එතකොට ආනන්ද හාමුදුර කියනවා භාග්‍ය බුදුර ළඟ හිටියා. භාග්‍ය බුදුරජාණන් වහන්සේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ ඉපදිලා දවස් 7න් මෑණියන් පරලෝකය තුසිතේ උපන්නා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට කිරි පෙව්වේ මේ අම්මා මේ කිරි බා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් මේ සිවුර පිළිගන්නවා. ඒ වෙලේ භාග්‍යවතුන් වහන්සේ වදාලා සංගම්පී ගෞතම ගෞතමිය සිවුර සංඝයාට දෙන්නේ සංඝයාට පූජා කළොත් මට පිදුවා වෙනවා එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මමත් සංඝයා සීකර කවුද? තථාගතයන් වහන්සේත් සංඝයා සීකරනවා මමත් සංඝයා සීකරනවා මේ සංඝයාගේ සාරවත් බව සංඝයාගේ අරටුව තමයි මාර්ගඵල. එතකොට මේ සංඝයාගේ සාරවත් බව දකිද්දී මොකද සමහර අවස්ථාවන් තියෙනවා 500ක් වැඩ ඉන්නවා බුදුරජාන් වහන්සේ වට කරගෙන 500ම රහතන් වහන්සේලා. බුදුරජාන් වහන්සේ කියන මහණෙනි මේ සංඝ පිරිස සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ඉන්නේ. සේනාසහිත මාර්යා ඔව් පරාජය කර ජය අරගෙන ඉන්නේ. මේ සංඝ පිරිස සියලු කෙලෙස් රහිතව මේ උතුම් සාරයට පැමිණිලයි ඉන්නේ. ඒ වගේ උන්වහන්සේ හරියට මේ සංඝ පිරිසව වර්ණනා කළා. එක්තරා අවස්ථාවක දේශනා කළා. මහන්නේ මේ සංඝයාගේ සාරවත් බව දකිද්දී තථාගතයන් වහන්සේගේ සිතේ පවා ඒ සංඝයා කෙරෙහි ගෞරවයක් ඇති කළා. එතකොට ඒ ඒ ශ්‍රාවක සංඝයා තමයි අපි සිහි කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටි. උන්වහන්සේලා හඳුනා ගන්න තියෙන අපට හොඳම දේ තමයි තේර තේරී ගාථා. මාය සිංහලට පරිවර්තනය කළේම ඔබට පහසුවෙන් ආර්ය ශ්‍රාවක සංඝ රත්නේ හඳුනා ගැනීමටයි. ආර්ය ශ්‍රාවක සංඝ රත්නේ හිත පහදවා ගැනීමටයි. ඒකේ තියෙන රහතන් වහන්සේලාගේ අදහස් බැලුවහම පුදුමයි. පුදුම හිතෙනවා මේ කොහොමද මේ සුන්දර අදහස් උන්වහන්සේලාගේ හදවත් තුල පැනනන්නේ කියලා. එක්තරා තේරි ගාතාවක් තියෙන සුමේදා තෙරණිය ගැන ඒ සුමේදා තෙරණිය මේ ජීවිත අවබෝධය පිණිස දැක්වූ අසීමිත උනන්දු සහ අසීමිත කැපවීම හරි පුදුම සාගතයි. ඉතින් මේ වගේ තේර තේරී ගාථා අපි පරිවර්තනය කරලා තියෙන්නේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියන නම. එතකොට මේ පින්වතුනි පුළුවන් ඒවා කියවන්න. ඒවා කියවලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන සිත පහදවා ගන්න පුළුවන්. මොකද හේතුව දැන් අපි කවුරු හරි මැරිලා දැන් අපි මේ චන්ඩි වගේ ඉන්නවා කියන්නේ. එහෙට මෙහෙට කියෝගෙන. මැරිලා ගිහින් නිරේ උපන්නොත් කවුරුත් වෙනවද බේරන්න? කවුරුත් නැහැ. මැරිලා ගිහින් තිරිසනෙක් වෙලා ඉපදිලා බලුපලු කියලා හොරි හදාගෙන එනවා. කවුරුත් ඒකට පිළිගන්න අනේ මේ අපේ කෙනෙක් නේ. ඉන්නවද කවුරුත්? දැන් බලන්න ආනන්ද කියලා සිටුවරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තමන්ගේ පුතාට කිව්වා පුතේ හම්බ කරන් ඉගෙන ගන්න කිව්වා වේයවක. වේය තුබහ හුඹස බඳින්නා වගේ හම්බ කරපන්. රුපියලක් හරි වේදම් කළොත් ඒක වීදමට දාපන් ආදායමට දාන්න එපා. ඊර්වස් කෝටි ගණන් හම්බ කළ හම්බ කළ පුතාට දීලා මල. මෙරළ ගිහිල්ලා ඉපදුනා ඒ ප්‍රදේශයේම මුඩුක්කුවක එදා වේල කඳ නැති පවුලක. දැන් ඉපදිලා මේ කොළු පැංචා හිඟා. හරි විරූපී ඇස් දෙක තියෙන දෙපැත්ත. වෙන වෙන පැත්ත. මූණ ඇතක. දැන් මේ ඉගෙන ළමයා දැන් අම්මට නඩත්තු කරගන්න අමාරුයි හරි අමාරුයි ගෙදර පිරිසට මේ ළමයා කොහොම හරි තනි වුණා. දැන් මෙයා වීදි දරුවා. වී දරුවේ කියන අම්මා තාත්තා නෑ පේමන්ට් වල බුදියනවා දැන් මේ පේමන්ට් කරන නම් ටිකක් හරි පුළුවන් ඉවසගෙන ඉන්න ඉන්දියාවේ රස්න කාලයක් එනවා වැහි කාලයක් එනවා සීත කාලයක් එනවා මේ කාල තුනට අසීමිත පීඩාවකින් මිනිස්සු මොන දෙන්නේ එතකොට කන්න බොන්න දෙයක් නෑ අදින්න දෙයක් නෑ සලකන්න කෙනෙක් නෑ මේ ජීවමාන පිරිතෙක් වගේ ළමයි දැන් මේ ළමයි දවසක් යද්දී බලන්න මේ කියන්නේ සංසාර පුරුදු මතුවේ නැටි විශාල ගේට්ටුව. ගේට්ටුව ඇරලා. මෙයා බැලුවා පාරිසරට මෙයා දැක්ක ගේ විශාල මාලිගාවක්. මෙයා දන්නේම නෑ මෙයාගේ මෙයාගේ දෙපා ඇදීගෙන ගියා අරගෙන කවුරුත් ඒ වෙලේ මෙයාව දැක්කේ නැහැ. මෙයා කෙලින්ම බයක් එකක් නැතුව ගේ මැද සාලිට ගියා. ඊළඟට මෙයාගේ පුතා පුතා කසාද බඳලා පොඩි ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මේ ළමයි සෙල්ලම් කරනවා. සෙල්ලම් කරද්දී මෙයා hina වේගෙන පැන්න ඇති. පැන්න ගමන් ළමයි විලාප දීගෙන මෙන්න පිසාචේ කාවෝ කියලා දිව්වා. සේවකයෝ ටික ආවා ගැව්වා පහින් එළියට ගිහින් පොඩි එකා. පයින්ම ගැහුවා පයින්ම කරා ඊටදම දැන් පොඩි කාගේ ඇඟපත ඔක්කොම තුවාල වෙලා ලී ගලනවා දැන් ගේට්ටුවෙන් එළියේ පාර ඇවිල්ලා වැටිලා ඉන්නවා. වාසනාවක් මොකද්ද තිබ්බා? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියේ. උන්වහන්සේ යන ගමන් දැක්ක මේ ලේ හලාගෙන පොඩි දරුවෙක් පාරයිනේ කේන්ද්‍රී ගගා ඉන්නේ. හිටගත්තා. ආනන්ද මේ ඉන්නේ. ආ මේ මේ මාලිගාවේ සිටුතුමා නෙමෙයි කියන්නේ. සේවකයෙක් ඇවිල්ලා කතා කළා. සේවකයන් ලිව්වා මේ ඉන්නේ මේ ඉන්නේ මේ ගෙදර අයිතිකාරයා කියලා. උන්වහන්සේට කොච්චර අනුකම්පා ඇති නැද්ද මම පේන්නේ ඉතිනේ අපිට පේන්නේ නෑනේ ඊට පස්සේ මේක සෙන ගෙහින් මේ ග්‍රස් වුණා ඊට පස්සේ පණවිඩේ ගියා යාගේ දරුවට ඒ දරුවා ආම්පස්සේ ගෝ සිටුතුමනි ඔබේ පියා සිටුවරෙක් කියලා හිටිය මතකද කියලා මේ පියා කියලා එයා කිව්වා නෑ මං විශ්වාස කරන්නේ සිටුතුමා මොකද කිව්වේ මට පිළිගන්න සාධක නැහැ මට බෑකම පිළිගන්න හරි ඔබට සිටුතුමාගේ නොලැබිච්ච දේවල් මොකක් තියනවද කියලා එන්නේ තියනවා කිව්වා තාත්තා බත් කාපු රම්පි ගන්න නෑ කිව්වා වෙච්ච දෙයක් නෑ තාම හොයනවා තාත්තා පාවිච්චි කළා මැණික් ඔබපු රත්තර හැරමිට ඒකක් නෑ කිව්වා තාත්තා පාවිච්චි කළ රත්තරන් සෙරප්පු දෙකක් අපි දුන්නම හොයනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දරුවා දිහා බලන් හිටියා. බලන් හිටලා උන්වහන්සේගේ සම්බුදු බලමහිමේ මේ දරුවා යම් කිසි මෝහණයකට පත් වුණා. කෙන්දිරි ගානකට කෝ දැන් යා මෙයා හොයලා දෙයි ඔක්කොම. ආයෙමත් මේ දරුවා දැන් අඩනින්දින් වගේ හිටගත්තා. දැන් ඔක්කොම පිටිපස්සේ යන ආයෙ ගෙදරට ගියා. ඔන්න පිළිකන්නට ගියා. දරු ඇඟිල්ල පේනවා මෙතන හාරන්න. හාරන. ඔන්න පිඟාන එළියට එනවා. ආයන කුස්සියට. ගිහිල්ලා ලිබ්බුක හාරන පිටිපස්ස. මේ මෙතන බලන්න ඕන් හැරමිට. ආයන තව තැනකට. ආයෙ මෙතන හාරන. හැරුවා. මෙතන බලන්න අන්තිමට මේ සිටුවරයාට තේරුණා මේ සසරේ ඇති භයානකකම. දැන් බලන්න පින්වත්නි මේ විදිහට අපි දන්නා හඳුනන කී දෙනෙක් සත්තු සරපයි වෙලා අපිට මුණ ගැහෙනවා ඇත්ත සංසාරේ. අපි දන්නා දන්නා හඳුනන කී දහස් අපිට පාරේ දුන්න ගිහලා අපි අහක බලන් යනවා ඇත්ත. දරුවෝ වෙච්ච අය, දෙමාපිය වෙච්ච අය. නමුත් අපිට මේකෙන් ඈතර වෙන්න අවස්ථාවක් නැතුව. මේ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපිට තියෙන දුර්ලභම ලැබීමක් තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබීම. අපිට තියෙන දුර්ලභ ලැබීමක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ලැබීම. අපිට තියෙන දුර්ලභ ලැබීමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යන ලැබීම. ඉතින් ඒ නිසා අපි ඒ බුදුරජාණන් වහන්සේට දැන් වන්දනා කරමු කවුරුත් කියන්නේ සාදු